නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූප වාහිනිය ඔස්සේ එලක්කරු ගුවන් විදුලිය ඔස්සේ අන්තර්ජාලය ඔස්සේ ඔබේ අපේක්ෂා ඉටු කරමින් අද දවසෙත් උතුම් මිලිඳු රාජ ප්‍රශ්නය සදහම් පිළිසඳර රැගෙන මහා සංඝරත්නය ආශිර්වාදය ඇතිව ඊටම දයාවෙන් අපි ඔබ මුණ ගැහෙනවා. පින්නතුනි ඉතින් මේ උත්තම අරහත් මාර්ගය පිළිබඳව මේ දිනවල අපිට උතුම් මිලිඳු රාජ ප්‍රශ්නෙන් අසන්නට ලැබෙනවා. ඒ සාන්ත ගම්භීර විමල උතුම් අරහත් මාර්ගය පිළිබඳව සතුටු සිත් ඇති කරගෙන මහත් වූ පුණ්‍ය සම්පතක් අපට ළඟා කරගැනීමේ අවස්ථාවයි මේ උදාවන්නේ. ඉතින් මේ සියලු කාරණා ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේ නිසා අපට ලැබෙන දායාද පළමු කොට අද දවසෙත් අපි ගුරු දෙවිඳුන් වන්දනාමාන කරගනිමු. ඒත් එක්කම මා ඔබට සිහිපත් කරන්නම් අද සදැහැති දායකත්වයේ පිළිබඳව අද මේ උතුම් සදහම් පිළිසඳරේ සදැහැති දායකත්වයේ දරන්නේ කුරුණෑගල උයන්දන මහමෙවුනාව භාවනාසපුවට සම්බන්ධ පින්වත් පිරිසක් විසින් ඒ සදැහැති හැමදෙනාම අපි ධම්මෙත් සිතින් සිහිපත් කරගන්නවා දැන් අපි අද දවසෙත් අපට අනුකම්පාවෙන්ම මේ උතුම් දහම් පිළිසඳර පැනවීම පිණිස වැඩම කොට වදාළ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේගේ ශිෂ්‍ය රත්නයක් වන අවසරයි වැලිමඩ සද්ධාශීල අපේ ස්වාමින්දයන් වහන්සේ අපි ආදර ගෞරවයෙන් පාද අභිවන්දනය සිදු කොට පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි අවසරයි අද දවසෙත් මේ උතුම් සදහම් පිළිසඳර වහන්සේගෙන් අහලා දැනගන්න අපට අවස්ථාව ලැබුණා අපට අනුකම්පා කරන සේක්වා අවසරයි ස්වාමීන් නමෝ බුද්ධාය අපගේ ಪರම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට নমස්කාර වේවා ශ්‍රද්ධාවන්ත පින්වත්නි පින්වත් මහත්මයා අපි මේ දිනවල මිලිඳු රාජ ප්‍රශ්නේ අරහත් මාර්ගය ගැන සාකච්ඡා කරමින් සිටින්නේ. එතකොට නිවන් දැකීම පිණිස ප්‍රාර්ථනාවකින් නොව තමා තුළ කතරම්නම් මේ ಗುಣධර්ම තිබිය යුතුද මාර්ගයේ පුරුදු කළ යුතුද කියලා තේරෙනවා මේවා අහනකොට. එහෙමයි ස්වාමීන්. ඒ වගේම තමයි අපි දැන් රහතන් වහන්සේ නමකට වඳිනකොට මාර්ගයේ පුරුදු කරපු කෙනෙකුට වඳිනකොට අපි එහෙම නැත්නම් සාංගික කළා දානයක් පූජා කරනකොට සාංගික කරලා කුටියක් පූජා කරනකොට සාංගික කළා ආරාමයක් පූජා කරනකොට කොච්චර පින් කන්දරාවක් රැස් වෙනවද කියලා බලන්න මොකද මේ සංගයා මේ ගුණවලින් යුතු නිසා එහෙමයි ස්වාමීනි අද කාලේ සමහර කෙනෙකුට සිතාගන්වත් බැරි තරම් මේ ගුණ සම්පත්තියක් මේ මාර්ගයේ පුරුදු කරපු උත්මයන්ට තිබිලා තියෙනවා. එහෙමයි ස්වාමීනි. ඒ නිසා අරහත්ත්වය කියන්නේ ගැඹීර දෙයක්, සිත පහදව ගති දෙයක්, ඒ වගේම ඒ පිණිස කුසල් දහම් රැස් කරලා අපිද පුහුණු විය යුතු දෙයක්. එහෙමයි ස්වාමීනි. අපි බලමු අද අපි කොහොම මේ සාකච්ඡා කරලා අවසරයි ස්වාමීනි. මේ නාගසේන මහරහතන් වහන්සේ විස්තර කරන හැටි සක්වා ලිහිණියාගෙන් දැන් බලන්න සක්වා ලිහිණියා කියනකොට අද කාලේ ව්‍යවහාරයක්වත් නැහැ. එහෙමයි ස්වාමී. අද කාලේ සක්වා ලිහිණියා කියනකොට සාමාන්‍යයෙන් වැඩිහිටි අය දන්නවා මේ පුංචි අය දන්නේ නැහැ. එහෙමයි. ඉතින් ඒ නිසා මේ ගොඩාක් දේවල් අපි අතින් ගිහිල්ලා පරිසරය ගැන තියෙන දැනුමේ එහෙමයි. දැන් බෙහෙත් දන්නේ නැහැ නේද? ඒ වගේ ගොඩාක් දේවල් අපි අතරින් නැති වුණා මොනව කරන්නද ඉතින්. ඉතින් සක්වාහ ලිහිණියා කියන මේ ලිහිණියා මෙහෙම කෙනෙක් කියනවා. සක්වාලීනියා ජීවිතය විනාශයට ගියත් තම ලිහිණි දේනු අත්හරින්නේ නැහැ කියනවා. එහෙමයි ස්වාමී. නියමයි නේද? ජීවිතේ විනාශ වුණත් ලිහිණි මේ මේ ලිහිණි දේනු අත්හරින්නේ නැහැ. ආන් මේ වගේ පිළිවෙතේ දෙන භික්ෂුව විසින් ජීවිතයේ අවසන් වී යන තෙක්ම නුවණින් යුක්තව මෙනෙහි කිරීමත් නොහල යුත්තේ මහරජාණෙනි මේ කරුණ ගන්න ඕන සක්වාලීනියාගේ එහෙමයි ස්වාමී ජීවිතේ ගියා සක්වාලීනියා සක්වාලීනි දේනුවත් අරින්නේ වගේ මැරෙන කල්ම නුවණින් විමසීම නුවණින් විමසීම කියලා කියන්නේ කෙලෙස් සංසිඳෙන විදිහට කල්පනා කරන එක එහෙමයි ධර්මයේ කල්පනා කරන එක. අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් විමසන එක. මැරෙන කල්ම කරනවා කියනවා. මේ නිර්වාණ මාර්ගයේ පුරුදු කිරීමේදී මහත්යා මේ ඉන්ටර්වල් නැහැ. එහෙමයි ස්වාමීනි. මේක හැම වෙලාවෙම පුරුදු කරන එක. පුරුදු කිරීම තුළම විවේකය. ඔව් දැන් අපි තියෙන්නේ නිවන් දකින්න පොයේ දවසට උත්සාහ කරනවා. එහෙමයි ඊට පස්සේ අනිත් දවස් 29ෙම නැහැ. මේ අරහත් මාර්ගය පුරුදු කරනකොට අය අතරක් නෑ යනකොට ඉඳිනකොට හිඳිනකොට නිදි වරනකොට හැම වෙලාවෙම නිදාගෙන ඉන්න මොහොතේ විතරයි එයා නුවණින් විමසීමක් කරන්නේ නැත්තේ. ඒ නිදා ගන්න කලිනුත් නිින්දෙන් අවදි වෙනකොටත් ඒ ස්ථාන දෙකෙත් මේ ඔහුගේ තියෙන සම්බන්ධයක්. අපි කිව්වේ ඒ අතරතුරක් නෑ. ඒ කියන්නේ එක දිගටම යනකොට ඉඳිනකොට දැන් නිදා ගන්නකොට තියෙන ස්වභාවය තමයි නිදා ගන්න කලින් හොඳට සීහ පිහිටවලා සිංහ සීයාවෙන් නිදා ගන්නවා. එහෙමයි. ශරීරය හොඳට ඍජු කරගෙන නැගිටින වෙලාව සිහි කරලා. එහෙමයි. ඒතර ඇහැරෙනකොට කරන්නේ අවදි වූ සැනින් ඒ කයට සිය පිහිටවලා ඉක්මනට නැගී හිටිනවා පෙරලි පෙරලි ඉන්නේ නැතුව. එහෙමයි සාමාන්‍යයෙන්. සාමාන්‍යයෙන් පෙරලි පෙරලි ඉන්න එකට කියන්නේ මිද්ද සුඛය, අසූචි සුඛය. එහෙයි. කියලා සාමාන්‍යයෙන් කෙනෙක් ඇහැරලා එහෙට මෙහෙට පෙරලෙන එකක් තියෙනවනේ. එහෙමයි ස්වාමීනි. ඒකට කියන්නේ මිද්ද සුඛය, අසූචි සුඛය කියලා. එහෙයි. එතකොට මේ නිර්වාණ මාර්ගයේ ගමන් කරන කෙනා නිදාගන්නේ සිහිය ඇතුව සිංහ සීයාවෙන් උදේ අවදි වෙන්නේ සිහිය පිහිටවාගෙන එසැනින් ඒ බුද්ධාවාදයේත් එක්ක. එහෙමයි ස්වාමී. එතකොට බලන්ට මේ නින්දට යන තාක්කල් පුරුදු කරනවා. එහෙමයි. ඇස් දෙක ඇරිය මොහොතේ ඉඳලා පුරුදු කරනවා. ස්වාමීනි සියලු අරමුණු සියලු රූප සංස්කාර වේදනා හැමදේම ඔව් යා ඉතින් මොකක් හරි යා පුරුදු කරන භාවනා අරමුණක් එක්ක ඉරියාපතය කොමෛත්‍රිය ඒක ඉරියාපත කියන්නේ ඉරියාපතේ විදියට යා කරන කියන හැම දෙයකදම සිහිය පිටවන එක. එහෙමයි සාමි. ඉතින් ඒ වගේ ඉතින් කොහොම මේ කොහොම වෙන්නේ රහතන් වහන්සේලාගේ ජීවිතය. කතරම් මේ අනලස් වීරිය සහිත ප්‍රතිපදාව. ඒකයි මහා වීරියවන්ත උත්සමියෝ නිවන් දකින්නේ මහත්යා. සාමි. මේවා නිකම් නිකම් පතලා එහෙම ගන්න පුළුවන් ඒවා නෙවෙයි. එහෙමයි සාමි. නමුත් ඉතින් අර ප්‍රාර්ථනාවක් කියලා එකක් පිහිටනවනේ ප්‍රාර්ථනාව පිහිටන්නේ බොහෝ විට භවයත් එක්ක. භවය කියලා කියන්නේ කර්ම සකස් වීමත් එක්ක. එතකොට ඒකත් එක්ක ප්‍රාර්ථනාව කියන එක පිහිටන නිසා නිවන මේ ලෝකේ ප්‍රාර්ථනා අතර නිවන් ප්‍රාර්ථන එක ශ්‍රේෂ්ඨයිනේ. එහෙමයි. අන්න ඒ ක්‍රමයෙන් නිවන් පතන එක කමක් නැහැ. නමුත් අපිට මෛත්‍රී බුද්ධ ශාසනයේ හරියි මඟපල් ලබන්න ඕන නම් මේකනම් කරන්නටම වෙනවා. එහෙසයි. නුවණින් විමසීම. දෙවෙනි කාරණාව සක්වාලීනියා දියසෙවිල් පරණ්ඩයන් අනුභව කරන්නේකි. එයින් සතුටටද පත්වෙයි. ඒ සතුටින් යුක්තව බලයෙන්ද වර්ණයෙන්ද නොපිරිහි. දියසෙවිල් පරණ්ඩයල් කන්නේ සතුටෙන් ඉන්නවා පාඩුවේ. එහෙමයි ඒ වගේ මහරජාන්නේ පිළිවෙතේ දෙන භික්ෂුව විසින් ලද දෙයින් සන්තෝෂ වීම කළ යුත්තේය. මහරජාන්නේ ධර්මයේ හැසිරෙන භික්ෂුව ලද දෙයින් සතුටු වන්නේ සීලයෙන් නොපිරිහෙයි සමාධියෙන් නොපිරිහෙයි ප්‍රඥාවෙන් නොපිරිහෙයි විමුක්තියෙන් නොපිරිහෙයි විමුක්ත ඥාන දර්ශනේ නොපිරිහෙයි සියලු කුසල ධර්මයන්ගෙන් නොපිරිහෙයි මහරජාණන් ශක්වාලීනියාගේ මේ අංගය ගන්න ඕන මේ දියසෙවල් පරණ්ඩල් කාලා පාඩුවේ ඉන්නා වගේ ලද දෙයින් සතුට වෙනවා කියනවා එහෙමයි ස්වාමීන් වියලි දෙයක් හෝ තෙත දෙයක් හෝ වෙන්න පුළුවන් පාත්‍රයට ලැබෙන්නේ ආන් ඒකෙන් සතුට වෙනවා. එහේ. කුස පිරෙන්න මොන හරි දෙයක් ලැබුණොත් පිරෙන්න හෝ නැතේ නැතුවා හෝ එතකොට හිතා ගන්නකෝ මේ රහතන් වහන්සේලා ජීවිතේ ගත කරපු විදිහ. ඒ කියන්නේ උන්වහන්සේලාට මේ ලෝකෙට අයිති දේවල්, මේ ආමිෂ ලෝකෙට අයිති දේවල් උන්වහන්සේ පටලවාගෙන නැහැ විමුක්තියත් එක්ක. එහෙමයි ස්වාමීනි. ඒ කියන්නේ උන්වහන්සේලා පැවිදි වෙන්න ආවේ අමා මහ නිවනක් පිණිස නම් ඒක තමයි පළවෙනි තැන. එහෙයි. අනිත් ඔක්කොම දෙවෙනි තැන. ස්වාමීනි අවසරයි ලදදෙන් සතුට වීම කියන උත්තම ධර්මයේ දැන් කතරම් වැදගත් වෙනවාද කියලා ඔබ වහන්සේ දැන් කරුණු සඳහන් කරන්නට යෙදුන අවස්ථාවේ සීලය, සමාධිය, විමුක්තිය, විමුක්ති ඥාන දර්ශනේ ඒ සියල්ලෙන් නොපිරියනවා කියලා ඒ නොපිරිය දැන් එතකොට ලදදෙන් සතුට වෙන්නේ නැතිකොට එහෙමයි ස්වාමීනි එයා තව තව මේ 21 අන්වේක්ෂණ කියලා කියනවා. සොයන 20 සොයන දේවල් 21ක් ගැන. එතකොට එක එක දේවල් හොයන්න කන බොන දේවල් අඳින බලඳින දේවල් කුටි සෙනසුන් ආවාස එක එක ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා මේවා හොයන්න ගියාට පස්සේ සීලයට ප්‍රශ්න වෙනවනේ. එහෙම ස්වාමී. ඒක සමාධියට හුදකලාවට ප්‍රශ්න වෙන්නේ නැද්ද? ඒකයි මේ කියන්නේ. ඒ නිසා ලද දෙයින් සතුටු වුණාට පස්සේ ඇත්තටම ලැබෙන දේෙන් සතුටු වෙනවා නම් ඒ මේ අමුතුවෙන් ගොඩනගා ගන්න ඕන ලෝකයක් නෑනේ. එහෙමයි ස්වාමීනි. ඒකට රස්සාවල් කරන්නත් ඕනේ ඊළඟට ඉන්න තැන් හදා ගන්න ඕනෙත් නෑ. කොයි හරි පාත්‍රය අරන් කොයි හරි වදිනවා. ලැබිච්ච දෙයක් වළඳනවා. එහෙමයි ස්වාමීනි. ඉතින් මේ බුද්ධ කාලේ ඉතින් ඉන්න ස්ථීරව ඉන්න තැනක් කියලා නෑ. සතුරෝ නෑ. එහෙමයි. එක තැනක ඉන්නකොටනේ සතුරෝ බෝ වෙන්නේ. එහෙමයි ස්වාමීනි. එක තැනක ඉන්නකොටනේ මිතුරෝ බෝ වෙන්නේ. දුර සතුරෝ මිතුරෝ කියලා නැහනේ. අයි අද එක තැනක ඉන්නවා හිට වෙන තැනක. සතුරොත් නැහැ මිතුරොත් නැහැ. අනිතක ටෙලිෆෝනොත් නැහැ. කෝල් කරන්නත් බෑ. වාහනත් නැහැ. ඇවිල්ලා යන්නත් බෑ. එහෙමයි ස්වාමීනි. දුර කොච්චර හුදකලායිද කියලා බලන්න. අම්මලා තාත්තලා අතහැරලා ඒ අයව ගැන හිවිල්ලකුත් නැහැ. ඒක අපූර්ව ලෝකයක් මහන්තේ ඒ කාලේ තිබිලා තියෙනවා. හරිම අසිරිමත් උතුම් මාවත නේසා. උතුම් මාවත. ඊට පස්සේ තියෙනවා සක්වාලීනිය ප්‍රාණීන්ට හිංසා නොකරයි. මහරජාණෙනි පිළිවෙතේ යෙදෙන භික්ෂු විසින් දඬු මුගුරු අත්හැර, අව්‍යායුධ අත්හැර, ලැජ්ජාවෙන් යුතුව, දයාවෙන් යුතුව සියලු ප්‍රාණ භූතයන් කෙරෙහි හිතානුකම්පී විය යුත්තේ මේ සක්වාලීනිය ප්‍රාණඝාතය කරන්නේ නැහැ. ඇයි දියසි විරකාගෙන ඉන්නේ? එහෙයි. ඒතර ජලය ආශ්‍රිතව ඉන්න කෙනෙක් ගැන මේ කියන්නේ. එහෙමයි සාම. එතකොට භික්ෂුව මොකද කරන්නේ? ඒක උපමාවට අරගෙන භික්ෂුව අවියායුධ අත්හැරලා අවියායුධ අතට ගැනීම නැහැ භික්ෂුවේ. එහෙමයි ස්වාමීනි. භික්ෂුවට අවියායුධ අත්හැරලා ලැජ්ජාවෙන් දයාවෙන් යුක්තව මේ වාසය කරනවා සියලු ප්‍රාණ භූතයන් කෙරෙහි මෛත්‍රී සහගත සිතින්. එතකොට භික්ෂුවගේ ජීවිතේ නැති දෙයක් තමයි ප්‍රාණඝාතය කියන එක. එහෙමයි ස්වාමීනි. ඉතින් කියනවා දේවාති දේව භාග්‍යතුන් වහන්සේ මෙසේ වදාලා යමෙක් සතුන් නොවනසයි නම් අනුන් ලවා නොවනසයි වයි නම් අනුන්වද නොපරදවයිද අර්ථ හානි නොකරයිද සියලු ප්‍රාණීන් කෙරෙහි ඔහු මිශ්‍රිතින් යුක්ත වෙයි කිසි කෙනෙකුන් හා ඔහුගේ වෛරයක් නැත්තේය තමන් තව කෙනෙක්ව නසන්නෙත් නැත්නම් නසවන්නෙත් නැත්නම් අනුන්ව පරද්දවන්නෙත් නැත්නම් අර්ථ හානි නොකරයි නම් ඒ කියන්නේ අනුන්ව පරද්දන්නේ නැහැ කියන්නේ තමන් ජය ගන්න කල්පනා කරන්නේ නැහැ එහෙමයි ස්වාමී දැන් අද කාලේ රහත් කියන අය මෙච්චර මහා වෙහසක් ගන්නෙ මොකටද තමන්ව ජය ගන්න. <laughs> තමන්මයි මේ කත්තුන් වහන්සේගේ ඒක ඒකයි. එහෙමයි ස්වාමී. තමන්ව ජය ගන්නමයි බලන්නේ. එතකොට තමන් ජය ගන්නවා කියන්නේ තව කෙනෙක් පරද්දනවා. එහෙමයි ස්වාමී. එතකොට මේකෙදීන් දේශනා කරනවා අනුන්ව පරදවන්න. දැන් මේ බුද්ධ ශාසනයේ කෙලෙස් තමයි පරදවන්න තියෙන්නේ. මායාවයි පරද්දවන්න තියෙන්නේ. එහෙමයි ස්වාමී. මේ සක්ක මේ පුජ්‍යලිය පරද්ද පරද්ද යන එකක් මේ අමාමහ නිවනේ නෑ. එහෙමයි. එකිනෙකා පරයා යෑම එහෙම නෑ මේ බුද්ධ ශාසනය. ඒ සියලු ප්‍රාණ භූතයන් කෙරෙහි කරුණා මෛත්‍රියෙන් ඉන්න ඕන කියනවා. ඒක බුද්ධ වචනේ. ඉතින් ওই විදිහට කියලා කියනවා කෑඳත්තිය කියන ගණ්ඩ දෙයක් තියෙනවා කියනවා. කාරණා දෙකක්. කෑඳත්තා කියන එක නම් දන්නවනේ. ඒ පළවෙනි කාරණාව තමයි කෑඳත්තිය සිය ස්වාමි කෑඳත්තා කෙරෙහි ඉරිසියාවෙන් පැටවුම් පෝෂණය නොකරයි. ඕන අපි අහලා නැති කාරණාව. එහේ. කෑඳ ඇති පැටව හම්බෙච්ච ගමන්ම පිරිමියා ගැන ඉරිසියාවක් එනවා කියනවා. මේ මේකා නිසා තමයි මේ පැට්ටු හම්බ වුනේ. ඒ නිසා මං මේ පැට්ටු හදන්නේ දැන් ඔය සමහරට කෑඳ ඇත්තන්ගේ ලෝකේ ඉඳලා ආවිල්ලා දන්නේ සමහර ලාවට කියන්නේ මං ගෙදර ගියමුට දරු පැටව අරන් ආවේ නෑ උඹ නිසායි මං හම්බුනේ කියලා ඒ මහිතේ ඒ කලින් ජීවිතේ කෑඳ ඇත්තියට දන්නේ නෑ ඉතින් ඊට පස්සේ මෙයා මොකද කරනවා කියන්නේ අර පැටවු ටික බෙනේකට දානවා. එහෙයි ස්වාමීන්. බෙනේකට දාලා දවසට වතාවක් දෙවතාවක් මොන හරි මේ පණුවෙත් දෙන්නේ මොකෙක් හරි ගෙනල්ලා සතේ මේ අර මේ බෙනේට දානවා අර තුරුල් කරගැනිලි ඒව නැහැ. හොටෙන් කවන ඒවා අර ඒ පුංචි දරුසෙඟිත්තෙකුට දෙන්න ඕන සෙනෙහස කෑඳැට්ටි දෙන්නේ නැහැ. ඒ කෑඳැත්තිත් එක තරහා තියෙන්නේ ඉරිෂියාව තියෙන්නේ දරුවෝ ගැන නෙමෙයි. තෝ නිසා තමයි හම්බුනේ මම. එහෙමයි. <laughs> බුදුම මේ <laughs> කෑඳත්තන්ගේ ලෝකයේ ස්වභාවය නේද? ලෝකයේ ස්වභාවය. බලමු ඒකෙන් අපිට මොකද්ද ගන්න තියෙන්නේ කියලා. මහරජාන්නේ පිළිවෙතේ දෙන භික්ෂුව විසින් සිය මනසින් කෙලෙස් හටගත් කල්හි කෙලෙසුන්ට ඉරිසියා කළ යුත්තේ පෝෂණය නොකළ යුත්තේ සතිපට්ඨාන සංවරය නම් වූ රුක්බිනේට පිවිස මනෝද්වාරේ කායගත සතිය වැඩි යුත්තේ මහරජාණන් කෑඳැත්තියගේ මේ පළමු අංගයේ ওই විදිහට ගන්න ඕන කියනවා. ඕන්න මහත්මයා මේ බුද්ධ ශාසනය හම්බ වුණාමයි ඉරිසියා කරන්න කියලා. ඉරිසියා කරනවා කියන්නේ දියුණු වෙන්න දෙන්නේ නැහනේ. එහෙමයි ස්වාමී. ඉරිසියා කරන්න කියනවා කෙලෙස් වලට. එහෙයි. ඒ කියන්නේ දැන් ඉරිසියාව හටගත්තට පස්සේ මොකක් හරි කළා යාව වට්ටවනවනේ. එහෙමයි. අගුණ කියනවා, කෙනෙහිරිකම් කරනවා, එක එක දේවල් අදිවුණියම් කරනවා. කොහොම හරි අරයා වට්ටවනකල් ඉස්පාසුවන්නේ නැහැ. ඉරිසියාව උක. එහෙමයි ස්වාමී. ඊට පස්සේ එයාගේ ගුණයක් කියනකොට රුස්සන්නේ නැහැ. එයාගේ මූණ පේනකොට රුස්සන්නේ නැහැ. ඉරිසියාවනේ. එහෙයි. දැන් අර ඊර්ෂ්‍යාව කියන එක පේන්නේ නැද්ද? දැන් ඔය අර ඉන්දියාවේ අර වීදි මේ කාන්තාවක් මේ ගීතයක් ගයලා මේ ලෝක ප්‍රසිද්ධ වුණානේ. ඒක ඉතින් ඇගේ ඉතින් පිනනේ. නැත්නම් වීදියේ ඉඳලා මේ කවි සින්දු කියන කොච්චර මිනිස්සු ඉන්නවද? එහෙමයි. මුළු ඉන්දියාවෙන් ප්‍රසිද්ධ වුණා. එයාට ලක්ෂ ගානක ගයක් හම්බුණා, වාහන හම්බුණා, ඉදිරි චිත්‍රපටි වලට ගීත ගයනවා. මේ අවුරුදු 50ට පැනපු මේ ආච්චිලා ඉතින් ඊට පස්සේ ඉන්දියාවේ ඒ ගීතේ ගයපු ඉන්දියාවේ ප්‍රසිද්ධ ගායිකාවක් මේ ප්‍රකාශයක් කළා මේ ඔය අනිත් අයගේ හඬ අනුකරණය කරලා මේ ගීත ගයන අයට එච්චර ආයුෂ නැහැ කියලා. එහෙමයි එතකොට ඒ කිරිෂාවනේ. එතකොට අර ඒ ගායිකාව අවුරුදු ගාණක් ගොඩනගාගත්ත තත්ත්වේ බැස්සනේ අර ඉෂාවෙන්. එහෙමයි ස්වාමීනි. එහෙම නැත්නම් එයාට සතුටු කරලා ආ එන්න කියලා එයාට මේ මුදිතාව. ඔව් මුදිතාවනේ. එයාව සතුටු කරලා කරන්න තිබ්බන අනිතක හඬ කියන එකුණත් හැමදාම තියනවාද? දැන් බලන්න අමරදේවයන්ගේ අවසාන කාලේ හඬ. අමරදේව අවසානයේ මේ අමරදේවයන් කවි මේ ගීත කියන්නේ එතුමා ගොඩාක් උත්සාහ කළා අර හඬ එන්නේ. ඉතින් එහෙම තමයි. එහේ ස්වාමීනි මුල් කාලේ කොහොමද? ඉතින් ඒ නිසා එතකොට අපි විතරද කිය යුත්තේ? ඇයි තව කෙනෙක් කියන්න ඕනේ නැද්ද? එතකොට දැන් මේ මොකද්ද ගීතයක් තවත් කෙනෙක්ගේ හඬ ලස්සනයි නම් කියපුවාවේ. ඉරිසියාව කියන්නේ කැමති නෑ. එහෙමයි ස්වාමී. දැන් මේ අරහත් මාර්ගයත් දැන් අපි ඉරිසියා කරන්න ඕන. ඉරිසියා කරන්නේ කෙලෙස් වලට. ඒ කියන්නේ කෙලෙසි වැඩෙන්න දෙන්නේ නැහැ. මොකක් හරි උඩර වැටියක් දාලා ඒ කෙලෙසි නැති කරනවා. වට්ටන්නවා. ඔව් වට්ටන්නවා. අන්න පුළුවන් නම් ඉරිසියා කරන්න ඒකට. දැන් අපේ සංසාරෙම තියෙන අනුන්ට ඉරිසියා කිරීමනේ. එහෙනම් පුළුවන් නම් මේක කරලා බලන්න. තමන්ගේ හිතේ ඇති වෙන කෙලෙස් එක ඉරිසියා කරනවා. කොහොම හරි වට්ටනවා. වැඩෙන්න දෙන්නේ නැහැ. දියුණු වෙන්න දෙන්නේ නැහැ. ඊර්ෂ්‍යාව නම් බොහෝ යහපතට ඊර්ෂ්‍යාව <laughs> බොහෝ යහපතට යොදා ගන්න පුළුවන් තමාගේ කෙලෙස තමාටත් නෙවෙයි තමන්ගේ කෙලෙස් වලට ස්වාමීන් අවසරයි මේ කෙලෙස් වලට තමන්ගේ හිතටම තර්ජනය කරන අවස්ථා යෝගාවචරයන් වහන්සේලා. ඔව් අර මට අපිට මතක හැටියට තියෙන්නේ අර තාලපුට මහරහතන් වහන්සේ හිතට හරියට තර්ජනය කරනවනේ. ඒකට ඊර්ෂ්‍යාවේ එක්තරා පැටි. එහෙම. ඒ කියන්නේ හිතේ කෙලෙස් වලට ඉරිසියා කිරීම. කියන්නේ අර අපි කිව්වේ දිනු වෙන කෙනෙක් කොහොම හරි වටවනවනේ ඉරිසියාවෙන්. ඒ වගේ හිතට එන කෙලෙස්ේ මොන ක්‍රමෙන් හරි වටවනවා. ඒකට තමයි හිතට තර්ජනය කරන්නේ සංවේගී උපද්වා ගන්න උතුම් පුජ්‍යලය ගැන හිතන්නේ. එහෙමයි ස්වාමී. කොහොම හරි අර කෙලෙස්ේ වටවන එක. ඊට පස්සේ තියෙනවා සතිපට්ඨාන සංවරය නම් වූ රුක්බිනීට පිවිස. සතිපට්ඨානය කියන්නේ රුක්බිනේට යන්න ඕනේ. දැන් අර කෑඳැත්තු මේ රුක්බිනේ හැදෙන්නේ. ඊට පස්සේ තියෙනවා මනෝද්්වාරේ කායගත සතිය වැඩි යුත්තේ. මනසින් කායගත සතිය වඩනවා. ඒ කියන්නේ කය ගැන සිහිය පිහිටවනවා මනසින්. එහෙමයි සංවර වෙලා ඉන්නේ. ඇස කන නාසය දිව කය මනස සංවරයි. එහෙමයි. මනස අසංවරයි නෙවෙයි. මනසින් කායගත සතිය වඩනවා. මහරජාන්නේ ඔන්න ওই විදිහට ගත මේ ගමන් කරන කෙනාට නිවන් දකින්න පුළුවන් කියලා. එහෙමයි. තවද මහරජාන්නේ කෑඳ ඇත්තේ දවල් කාලේ ගොදුරු පිරිස වනයේ හැසිර සන්ධ්‍යා කාලේ තමාගේ ආරක්ෂාවට කෑඳ ඇති රංචු වෙත එනවා. දවසේම කරක් ගහලා කෑඳ ඇති හැන්දෑවේ එනවා රංචුවට. එලෙසීම මහරජාන්නේ පිළිවෙතේ දෙන භික්ෂුව කෙලෙස් බන්ධනයන්ගෙන් නිදහස් වීම පිණිස හුදකලාවේ තනිව වාසය කළ යුත්තේ. හුදකලාවේ තනියේ වාසය කරනවා කියලා එකක් තියෙනවා. ඉතින් මේ හුදකලා වාසයේ අරතියක් හටගන්තේ නම් නිකලේ සුතුමන්ගෙන් උපවාද ලැබෙන බියෙන් තමාව රැකගනු පිණිස සංඝයා මැදට යා යුත්තේය. සංඝ පිරිසේ රැකවරණයේ මැද වාසය කළ යුත්තේය. මහරජාණන් කෑඳ ඇත්තේගේ මේ දෙවෙනි අංගී ගත යුත්තේය. හුදකලා වාසය හුරු කරන්න ඕන. නමුත් ඒ හුදකලා වාසය තමාට අනතුරක් වෙනවා නම් අරතියක් උපදිනවා නම් හොඳට සමාධිය වඩන්න බැයි නම් භාවනාව වඩන්න බැයි නම් ධර්මයේ හිත පීටවගෙන ඉන්න බැයි නම් ඉක්මනට ආචාර්යවරුන් ඉන්න මේ සංඝයා මැදට ඉක්මනට එන්න ඕන කියන. එහෙමයි ස්වාමීනි. ඔන්න හොඳ අවවාදයක්. සාමාන්‍යයෙන් හුදකලාව හුදකලාව හුදකලාව කියනකොට ඉක්මනට කෙනෙකුගේ හිතට හුදකලාව වෙන්න ඕන කියලා ඔන්න යනවා. සංඝයාගෙන් ඈත් වෙලා. එහෙමයි. තනියෙන් ඉන්න ඕන කියලා හිතාගෙන යනවා. නමුත් බලන්න ඕන තනියෙන් ගිහිල්ලා Tamanට කරගන්න පුළුවන් මේක කියලා. ඒකට එහෙම ගිය කෙනෙක් ඉන්නවා නම් එයාත් Taman තනියෙන් අර සංගය මැද හිට ඉඳලා ඇති කරගත්ත ಗುಣ ටිකවත් ඇති කරගන්න අමාරු නම් ඉක්මනට ආපහු සංගය මැදට එන්න ඕන කියන්නේ. ස්වාමීන් වහන්සේ උදකලා ස්ථානයේ වුණත් අර්ථිය ආයමත් වෙලා ආයමත් වෙනවා. අර්ථිය කියන්නේ කාලෙන් අකුසලයන්නේ. දසමර සේනානේ. එහේ. ඉතින් ඒ නිසා කාලෙන් කාලට මතුවෙනවා. එහේ. ඉතින් ඒ නිසා සංඝයා මැදට එන්න ඕන කියලා කියනවා. ඔය හොඳ කාරණාවක් ඒක. අවසානයේ තියෙන මේ කොටසේ සාම්පති බ්‍රහ්ම රාජ්‍යය විසින් භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ මේ වදාලා. කෙලෙස් බන්ධනයන්ගෙන් නිදහස් වනු පිණිස භික්ෂුව හුදකලා සෙනසුන් ඈත වන සෙනසුන් ඇසුරු කළ යුත්තේය. ඉතින් ඒ හුදකලාවේ සිට නොහැලී නම් සිහිනුවණින් යුක්තව සංඝයා තුල වාසය කරමින් තමාව රැකගත යුත්තේය. සහම්පති මහ බ්‍රහ්මයායි අනාගාමී උත්තමේ. ඒ උත්තමයන් බුදුරජාන් වහන්සේ ළඟ දනගහලා බුද්ධ කාලේ කියලා තියෙනවා. හුදකලාවේ ධම්ම මාර්ගය දියුණු කරන්න ඕන. නමුත් ඒ හිතන විදිහට ඒක වැඩෙන්නේ නැත්නම් ඉක්මනට සංඝයා මැදට එන්න ඕන කියලා. එහෙමයි. ඒ නිසා සංඝයාගේ ඇසුරේ ගුණධර්ම දියුණු කරනවා කියලා එක්කුත් තියෙනවා. එහෙමයි. ස්වාමීනි අවසරයි. ඔව් මහත්මයා. දැන් ඊළඟට නාගසේන මහරහතන් වහන්සේ විස්තර කරනවා නිවසේ වසන පරවියාගේ අංගයක් ගැනීම ගැන මිනිඳු රජුට ප්‍රශ්න අහන්නේ නාගසේන මහරහතන් වහන්සේ විස්තර කරනවා මහරජාණෙනි නිවසේ වසන පරවියා අනුන්ගේ ස්ථානයේ වාසය කරන නමුත් එහි ඇති කිසි බඩු භාණ්ඩයක නිමිති නොගනී සංඥා බහුල පරිසරයේ මැද මධ්‍යස්ථව වසයි එහෙමයි ස්වාමී පරවියාගේ ස්වභාවය තමයි ඒ gedara වාසය කරන ගෙවල් පරවියෝ ඉන්නවනේ. ඒ පරවියාට gedara තියෙන බඩු බාහිර ආදිවත් මතක නැහැ. කිසි දෙයක් මතක තියාගන්නේ නැහැ. ඌට මතක ඌ ළඟින තැන විතරයි. gedara තියෙන බඩු බාහිර ආදී මොනවද කිසිම දෙයක නිමිති ගන්න එයා. නිමිති කියන්නේ හිතට අරමුණක් සංකේතයක් හිතට ගන්නෙ නැහැ. දැන් ඉතින් මේ රහතන් වහන්සේලා මේ පරවියන්ගේ ජීවිත සබහා දිවසින් දැකලා නෙමෙයි කියන්නේ. එහෙමයි ස්වාමී. දැන් අපිට පරවියෙක් ඉන්නවා කියව ගමන් අපිට මේ පරවියා මොනවද හිතන්නේ පතන්නේ කියලා අපි දන්නේ නැහනේ. ඊට පස්සේ ආන් මේ වගේ මහරජාණන් පිළිවිතේ දෙන භික්ෂුව අනුන්ගේ නිවෙස් වලට ගිය කල්හි එහි සිටින ස්ත්‍රී පුරුෂයන් පිළිබඳව ඇඳපුටු මේස පිළිබඳව වස්ත්‍ර පිළිබඳව හෝ ආභරණ පිළිබඳව උපභෝග පරිභෝග බහන්න පිළිබඳව හෝ නොයේ කෑම බීම පිළිබඳව හෝ නිමිත්තක් නොගත යුත්තේය. ගෙදරකට ගියාට පස්සේ කිසි දෙයක් මතක තියාගන්න එපා කිව්වා. එහෙමයි ස්වාමීනි. නෝ කාන්තාව උසයිද දිගයිද පළදයිද මහතයිද පිරිමි කට්ටිය කවුද හිටියේ? ගෙදර බඩු මුට්ටු කොතනද තිබ්බේ? මොනවද තිබ්බේ? ගෙවල් වල දේවල් හිතර ගන්න එපා කිව්වා. ස්වාමීනි, තරම හුදකලාවක් නොයලීමක් ඊතර ඊතරම්ම නොඇල්ම. එහෙමයි ස්වාමී. මධ්‍යස්ත භාවයෙන් සිටිය යුත්තේ තමා පැවිද්දෙක්කේ යන ශ්‍රමණ සංඥාව පිහිටුවා ගත යුත්තේය. සාමාන්‍යයෙන් ගිහි මිනිසු නේද ගෙදරකට ගිය ගමම ආ හොඳ මල් වර්ගයක් නේ එහෙමයි ස්වාමී සා මේ තින්ත ගාලා තියෙන හරි ෂෝ අලුතින් පුටු සෙට් එකක් ගත්තනේ මේක කොහෙන්ද ලැබුණේ ඒවා ගිහි අය නේද එතකොට මේ බුද්ධ ශාසනයේ තියෙනවා මේ අඤ්ඤෝමී ආකප්පෝ. මම මේ ගිහි ගෙදරින් නික්මිලා ඉන්න කෙනෙක්. මම පැවිදි ආකල්පයෙන් යුක්ත වෙන්න ඕන කියලා වික්ෂු නිතර කල්පනා කරනවා. කරන්න ඕන කියලා රෑ නිතර දෙවේලේ කල්පනා කරනවා. අබින්නම් පච්ච විකිතබ්බා. නිතර කල්පනා කරන්න ඕන කියනවා මම ගෘහ ජීවිතෙන් වෙන් වෙලා වාසය කරන කෙනෙක්. එහෙමයි ස්වාමී. මේ ගිහි ආකල්ප වලින් මේ තොරව වාසය කරන්න ඕන කෙනෙක් කියලා. ඒකට සාමාන්‍ය ගිහි කෙනෙක් ගෙදරකට ගියා වගේ නෙමෙයි ආම්දුරනමක් ගියාට පස්සේ මේ නිර්වාණ මාවතේ ගමන් කරනවා නම් ඒ නිවන පිණිස ප්‍රතිපදාව යෙදෙනවා නම් ඒකට වෙනම ක්‍රමයක් තියෙනවා. එහෙමයි. ඒ ගියාට පස්සේ අදාළ කාරණා විතරයි. දැන් උදාහරණයක් කියන්නම්. අපේ රහතන් වහන්සේ නමක් මට පුත්සදේව මහරහතන් වහන්සේ වෙන්න ඕනේ. ඒ රහතන් වහන්සේ ගෙදරකට වඩිනවා. මේ රජගෙදෙට්ට. එහෙමයි. ඒ ඉස්ලාම රජගෙදෙට්ට එන්නේ වඩින්නේ ඊට පස්සේ උන්වහන්සේ ගමේ රජ්ජුරුව කරන වැඩි ගමේ සියලු අම්මලාට දරුවන්ට කිරි දෙන එක තහනම් කරනවා. එහෙමයි. රහතන් වහන්සේ අර ස්වාමීන් වහන්සේ වැඩියොත් විතරයි කිරි දෙන්න දෙන්නේ කියලා. ඊට පස්සේ ඉක්මනට උන්වහන්සේ වඩිනවා. අනුකම්පාවෙන්. එහෙමයි. ඊට පස්සේ අර තහංචි අයින් කරනවා. ඊට පස්සේ මොකද කරන්නේ? උන්වහන්සේ ගිහිල්ලා විවේකයෙන් වැඩ ඉනවා. ඉතින් කවුරු වැන්දත් සුවපත් වේවා මහරජ කියනවා. ඔක්කොටම කියන්නේ සුවපත් වේවා මහරජ කියලා. ඉතින් කොහොම හරි මේ ස්වාමීන් වහන්සේ අවුරුදු 6ක් රජගෙදරින් දානේ වැළඳුවා. එහෙමයි සර්. උන්වහන්සේ පිරිනිවන් පාන වෙලාවේ සංඝයා අහනවා මේ මේ ස්වාමිනී කාරණාවක් අහන්න තියෙනවා. මොකද්ද කියලා අහනවා. අපිට ඔබ වහන්සේගේ අරහත්ත්වයේ පිළිබඳව මාර්ගඵල පිළිබඳව අපිට අහන්න දෙයක් නැහැ. ඔබ වහන්සේ බුද්ධ ශාසනය පිටක් ගත්ත කෙනෙක් කියලා අපිට විශ්වාසය තියෙනවා. නමුත් ඇසිය යුතු දෙයක් තියෙනවා. ඔබ වහන්සේ අවුරුදු 6ක් රජගෙදරින් දාන වෙනදුවා. රජතුමා රජතුමාගේ විසව වෙන් කරගන්න පුළුවන්. අනේ මේ ප්‍රිය ආශ්මතුනි මට රජ්ජුරුව කවුද විසව කවුද කියලා මන් නම් දන්නේ නැහැ. ඒක අද වෙන්නම්. එහෙමයි ස්වාමීනි. කොහොමද? මේ ලංකාවේ මහත්ය මේ ඉන්දියාවේ නෙමෙයි. මේ ලංකාවේ. එහෙමයි. රහතන් වහන්සේලා. ඒ රහතන් වහන්සේලා ලංකාවේ එච්චර සංවරයක් තිබ්බ උත්මයෝ බිහි කරපු මහා සදහන් නෞකාව තමයි මිහිඳු මහරහතන් වහන්සේ. එහෙමයි ස්වාමී. ඒ නිසා තමයි මිහිඳු මහරහතන් වහන්සේ තමයි සිංහල ජාතිය අභිමානවත් පිරිසක් කළේ. මෙච්චර සංවර කළේ. සිංහල මිනිසු රහතුන් අතරට ගෙන ගියේ මිහිඳු මහරහතන් වහන්සේ. රජවරු රට ජාති ආගම කියලා කැපවිවි මේ ශ්‍රේෂ්ඨ රජවරු බිහිවුනේ මිහිඳු මහරහතන් වහන්සේ ධර්මයක් ලංකාවට ගෙනාපු නිසා. ලංකාවට බුද්ධ ශාසනය කියන එකක් නැත්තම් මොනව රකගන්නද බලයේ පිණිස විතරයි. එහෙමයි ස්වාමීනි. නමුත් අපේ ශ්‍රේෂ්ඨ රජවරු ජීවිතේ පරදුවට තැබ්බේ પરම්පරාව හැදුවේ සිංහල ජාතිය රට ජාතිය ආගම බුද්ධ ශාසනය බේරගන්න. ඒකට අභිමානවත් රජවරු. දැන් හිතන්නකෝ බලන්න පරාක්‍රම බාහු රජුරෝ ගත්තත්, දුටුගැමුණු රජුරෝ ගත්තත්, ධාතුසේන රජුරෝ ගත්තත්, ඒ රජවරුන්ගේ ජීවිතයේ වීරත්වයේ ගොඩනැගිලා තියෙන බුද්ධ ශාසනයත් එක්ක. එහෙමයි ස්වාමීනි. ඊළඟට මේ මහා මේ අපේ රටේ හිටපු මහා රජවරු කියලා ප්‍රෞඩ ඉතිහාසයක් අපි සිහි කරන්නේ බුද්ධ ශාසනය වෙනුවෙන් කරපේවා. කෝ දුටුගැමුණු රජුරන්ගේ මාලිගාව කෝ තමන් වෙනුවෙන් කරපු ඒවා නෙවෙයි තියෙන්නේ බුද්ධ ශාසනය වෙනුවෙන් කරපු ඒවා පරාක්‍රම බාහු රජතුමා කරපු දේවල් රංකොත් විහෙර ඇතුළු ඒ විහෙර විහාර පිරිවෙන් මේ පිළිම ගෙවල් එහෙමයි දුටුගැමුණු රජුර හදපු මහා සෑයවල් ඒවා අදටත් ඉතුරු වෙලා තියෙනවා ශ්‍රේෂ්ඨ රජවරු ඒ කියන්නේ මේ බුද්ධ ශාසනයේ ශ්‍රේෂ්ඨ රජවරු සෑයවල් තුල බෝධින් වහන්සේලා තුල පිළිම ගෙවල් තුල ඒ ඔවුන්ගේ අධ්‍යාත්මය කැටි කළා දැම්මා. මේ බුද්ධ ශාසනය පවතිනතුරු ඒ රජවරු අපිට අමතක කරන්න බෑ. එහෙමයි. ඒ પરම්පරාවක් හැදුනේ ලංකාවට බුද්ධ ශාසනයක් ගෙනාපු නිසා. පිටරට සුද්ධන්ට එවැනි අතීතයක් නැහැ. එවැනි රජවරු නැහැ. ඔවුන්ට තියෙන ආක්‍රමණ. බටහිර තියෙන ආක්‍රමණ. එහෙමයි ස්වාමීනි. වෙන මොකද්ද ශ්‍රී විභූතිය? මොනවා රැකගත්තේවද? ඉතින් ඒ නිසා මිහිඳු මහරහතන් වහන්සේ නිසා තමයි අපි අද මේ ඉන්නේ. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩි නැත්නම් කොමක්වත් නැහැ. අපේ ලංකාවේ රහතන් වහන්සේලාගේ නොයල්ම මතක් වෙනකොට. එහෙමයි ස්වාමීනි. අවුරුදු 6ක් දානේ වැළඳුනේ මේ වළඳපු ගෙදර, රජ ගෙදර රජුරුවේ විසවයි හොයාගන්න බෑ කියන්නේ. කොච්චර අපි අද කාලේ නම් අපි පිස්සු කියයි. එහෙමයි ස්වාමී. මොකද බිම් බලාගෙන යන්නේ කියලා. අද කාලේ නම් දායකයෝ මොකද්ද කියයි අර හඳුරු hina වෙන්නවත් නැහැ කියලා. ඒ උනන මේ ගිහි මිනිසුන්ගේ ලෝකයි රහතන් වහන්සේලාගේ ලෝකයි වෙනස්. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ පවා චුල්ල නාරද ජාතකයේ මිසේ වදාලා අනුන්ගේ නිවසකට පිවිස ඔවුන්ගේ කෑම බීම පිළිබඳව නිමිති නොගත යුත්තේය. පමණ දැන කෑ යුත්තේය. පමණ දැන වැළඳිය යුත්තේය. එහි පෙනෙන අනේක රූපයන් මෙනෙහි නොකළ යුත්තේය. දැන් ওই ගෙවල් වල ගොඩාක් අරුබුද අද කාලේ එක එක ගෙවල් වල තියෙන ඒවා නිමිති අරන් ආපු නිසා නෙවෙයිද මේ අරහෙත් තියෙනවා මෙයා කියනවා <laughs> අපිට තමයි නැත්තේ මෙයා කියනවා ඉතින් අර මිනිහා කොහෙන් හරි කඹරලා ගෙනත් දෙන්නවා ආරවුලක් හදාගන්න <laughs> ආරවුලක් හදාගන්න නේද පාඩුවේ ආවනම් හරියි. ස්වාමීන් ගෙහියාට උනත් ඒවා ලාමක ධර්ම ඒ ගිහියාට උනත් ගෘහ ජීවිතේ වාසය කරන මේ ලෞකික ජීවිතේට ප්‍රශ්න මේ එක එක අයගේ දේවල් හොයාගෙන යනවා ඊට පස්සේ අරන මේ එහා ගෙදර නෝනා මේමයි මෙහා ගෙදර නෝනා මේමයි දැන් ওই ලංකාවේ තව පිරිසක් බිහිවිලා තියෙනවානේ මානසික අසහන තියෙන. ඒ කියන්නේ තව ගෙදරක නෝනා කෙනෙක් ලස්සනට සාරිය ඇඳුවොත් එයාගේ නෝනත් ඒ විදිහට අඳින්න ඕනේ. එතකොට එයාගේ නෝනට උවමනාවක් නැහැ මේ විදිහට සාරි ඔසරි අඳින්න. එහෙමයි. අර මිනිහාගේ කීමට අඳින්න ඕන. ඔය මේ ගෙවල් වල ප්‍රශ්න මහත්ය මේ ලැජ්ජාව නිසා මිනිස්සු නොකිය හිටියට හම්මේ තියෙන පුරස්න. ඒවා ටිකක් අපි මේ අපිත් එක්ක ඇවිල්ලා කතා කරන ටිකක්ම මේ මාධ්‍ය කිව්වනම් මේ කොල්ලෝ කසාද වඳින්න නැතුව ඔක්කොම මහාන වෙනවා. හැබැයි එහෙමත් හිතන්න අමාරුයි මොකද අපේ උන මොලේ නැහැ. සංවේගයටපත් වෙන්න කලකිරීම කියලා එකක් එහෙම මොකක්වත් නැහැ. හැම වෙලාවෙම අපේ වුණ තියෙනවා එහෙ එයාට එහෙම වුණාට අපිට මට නම් වෙන්නේ නැති කියලා. එයා එහෙම වුණාට මට නම් එහෙම වෙන්නේ නැහැ. එයාගේ කෙනා එහෙම වුණාට මගේ කෙනා නම් නැහැ. එහෙමයි ස්වාමී. එහෙමනේ හැම වෙලාවෙම හිත වැඩ කරන්නේ. අම්මෝ ගෙවල් වල තියෙන මානසික අසහන තියෙන මේ පවුල් ජෝඩු ගෙවල් වල ඒ අය තනි තනියෙන් අන් අයට නොකිය හුදකලා විඳින දුක් තියෙනවා. ඒක පුදුම එකක් හිත ඇතුලේ පෑරණ එකක්. එහෙමයි. ස්වාමීනි මේ ධර්මයේවත් අහලා ධර්මයේම සමීප ධර්මයෙන්ම හිත සංසිඳවාගෙන සංසිඳිලා මේ යන්න තියෙන ප්‍රශ්න තියෙනවා. දැන් අපි උදාහරණයක් කියමු මේ අපි ඔන්න මේ මේ ඔය ළඟදීන් ඔය අර දරුවන් නොලැබෙන ඒ ඒ අයට මුරුවන්ගලි ශෛල පූජාවක් කියලා අනුරාධපුර රසපින් සංවිධානය කරන්නේ. එහිට කතා කරලා අහලා තිබ්බ දැන් කසාද බැඳලා නෝනා. ඉතින් කසාද බැඳලා දැන් අවුරුදු 3යි තවම මහත්ය නෝනා ඉන්න කාමරේට ඇවිල්ලා නැහැ. එහෙමයි ස්වාමී. ඉතින් නම නෝනාට ලොකු ආසාවක් මේ දරුවෙක් ඕන කියලා. ඉතින් කෝල් එකක් දීලා අහලා එහෙම ප්‍රශ්නයක් තියෙනවා. නමුත් මේ ওই පූජාවට ඇවිල්ලා හිටියට පස්සේ දරුවෙක් ලැබෙන්නේ නැද්ද? ඒ කියන්නේ අපිට එකපාරම මෝඩ ගෑණි කියලා කිව්වට හිතුණාට හිත ඇතුලේ දෙදුරුම් කන දුක තමයි එක එක වචන වලට පරිවර්තනය වෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඒතර ලෝකේට වසං කරගෙන සිනා වෙලා වාසය කරනවා. ඒතර එක එක ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒ නිසා මේ මේ අර නෝන කියන එක තේරෙන්න ඕන. හොඳම කාරණාව තමයි නුවණින් අර කිව්වා වගේ නුවණින් විමසන එක. ඊළඟට තමයි මේ එක එක ගෙවල් වල තියෙන ප්‍රශ්න තමන්ගේ ගෙවල් වලට දාගන්න නැති එක. එහෙමයි. ලෝකේ තේරුම් ගන්න එක, මධ්‍යස්ත වෙන එක. මේ ධර්මයෙන් හිත සනසා ගන්න එක. ගොඩාක් ධර්මයෙන් හිත ධර්මය අහලා හිත සනසගත්තේ නැත්නම් ගොඩාක් අය වෛරයෙන් මැරෙන්නේ. එහෙමයි. තරහෙන් මැරෙන්නේ. එහෙයි. ලෝකෙට hina වෙලා ඉන්නවා. එහෙයි. ඒකයි. ඉතින් ඒ නිසා මේ පැවිද්දෙක් විශේෂයෙන් පැවිද්දෙක් කල්පනා කරන්න කියනවා ගෙදරට ගියාට පස්සේ ඒ ගෙදර නිමිති අනුනිමිති ගන්න නැතුව සුද්ධ කළා වෙන්නේ. ඉතින් ඒ වාගේ එකක් මේ බුද්ධ ශාසනයේ තිබුණා. ඉතින් ඒ යුගයේ තමයි ටික ටික අහිමි වෙලා ගියේ. ඊට පස්සේ තියෙනවා ස්වාමීන් නාගසේනයන් වහන්සේ බකමෝනාගෙන් ගත යුතු අංගේ කුමක්ද කියලා අහනවා. අංග දෙකක්. පළවෙනි එක බකමෝණා කපුටන් හා තදින් විරුද්ධයි. රාත්‍රියට ගිහිල්ලා කපුටු ටික මරනවා. එහෙමයි. අන්න ওই අංගේ අරගෙන චතුරාර්ය සත්‍ය අවබෝධ නොකොට අඥානව සිටීම ගැන තදින් විරුද්ධ විය යුතුයි. බකමෝණා කපුටන්ට විරුද්ධයි වගේ තමන් චතුරාර්ය සත්‍ය අවබෝධ නොවීමට විරුද්ධ වෙලා ඉන්න කියනවා. අනේ මේ සියලු දුක් අන්දරාව මේ ධර්මය අවබෝධ නොවිච්ච නිසා නේ කියලා. එහෙමයි ස්වාමී. ඊළඟට තනිවම හුදකලාවේ වාඩිවි අනුවනකම මර්ධනය කළ යුත්තේය. මුලින්ම සින්දිය යුත්තේය. ඕන්න බකමෝණගෙන් ඔය අංගෙ ගන්න කියනවා. තනියම ගිහිල්ලා බකමෝණා සතුරන්ට ගහනවනේ. ඒ වාගේ තනියෙන් ඉඳලාම තමන්ගේ මෝඩකම් ගැන කලකිරෙන්න කියනවා. එහෙසම්. ආනුවණකම මඩ පවත්තන්න කියනවා. මට මේක කියවනකොට හිතුනේ ලස්සන වචනයක් හිතට ආවේ. තමන්ගේ මෝඩකම් නැති කරගත යුත්තේ කවුද? තමන්මයි. එහෙසම්. තමන්ගේ මෝඩකම් තමන්ම නැති කරගන්න ඕන. එතකොට මේ තමන් මේ අරුබුද වලට මුහුණ දිදී ප්‍රශ්න වලට මුහුණ දිදී යනකොට හැම වෙලාවෙම හිතන්න ඕන අනේ චතුරාර්ය සත්‍ය අවබෝධ නොවිච්ච නිසා අතරමං වෙනකොට මුලා වෙනකොට වංචාවලට අහු වෙනකොට හොඳ දේවල් කරන්න කියලා පස්සේ අතරමං වෙනකොට ඒ හැම වෙලාවකම ඉඳන්නම් චතුරාර්ය සත්‍ය අවබෝධ නොවීම නිසා ඒ නිසා චතුරාර්ය සත්‍ය අවබෝධ නොවීම අවිද්‍යාවට තදින් විරුද්ධ වෙන්න ඕන. ඒතකොට නිවන කරා යන කෙනාට සතුරෙක් ඉන්න ඕන. ඒ සතුර තමයි සතුරා තමයි අවිද්‍යාව. නිවන කරා යන කෙනා තමන්ගේ මෝඩකම් වලින් තමන්ම නැගීරින්න ඕන. තේරුණා නේද? මේක කවුරුවත් කරලා දෙන්නේ නැහැ. ලෝකෙට චෝදනා කරලා වැඩක් නැහැ. තමන් නැගීරින්න ඕන. දැන් මම දැක්ක වාහනයක මහත්තයා මේ ගහලා තියෙනවා මොකද්ද? අපි නැගිටිනවාට කැමති මේ බස් වල හිටගෙන යන ඉස්සරේ කියලා. ඒ කියන්නේ එයාගේ දුක් දෝමනස් වෙන ඉතින් ওই වචන ටිකට දැම්මේ. හරිද? එතකොට දැන් සාමාන්‍යයෙන් අපිට ඒ වගේ දකින්නට hina යනවා මේ ලෝකේ හැටි මෙහෙමයි කියලා තේරෙනවා. නමුත් හරි. අපි නැගිටිනවට කැමති බස් එකේ හිටගෙන යන කෙනා නම් ඒ කියන්නේ එයාට ඉඳ ගන්න ඕන නිසානේ. එතකොට ඒ එහෙම ලෝකෙක අපි ඉපදුනේ ඇයි? අවිද්‍යාව නිසා. එතකොට එහෙම ලෝකයකට, ඒ කියන්නේ මිනිස්සෙක් නැගී හිටිනවට කැමති නැහැ කියන එක නේද කියන්නේ. මේ ලෝකේ මිනිස්සු. එහෙව් මිනිස්සු මේ ලෝකෙටම ආසයිනේ. ඔහොම කියන මිනිස්සු යටින් මෙවැනි ලෝකයක් අපිට එපා. ලෝයෙන් නිදහස් වීම උතුම් කියලා නැහැනේ. එහෙමයි ස්වාමී. චෝදනාවමයි තියෙන්නේ. චෝදනාවමයි තියෙන්නේ. විසඳුමක් නැහැ. චෝදනාව නිසා ලෝකේ හැදෙන්නේ නැහැ චෝදනාව නිසා ලෝකේ හැදෙන්නේ ලෝකේ හැදෙන් තමාම නැගී හිටින්න ඕන අවිද්‍යාවට ගරහන්න ඕන. තමාට කෙනෙක්ගෙන් සතුරුකමක් ආවොත් අනේ සංසාරේ යන නිසානේ. සංසාරේ යන නිසානේ. ඒ හැයි විදිහට නිවන කරා යන කෙනා පාවිච්චි කරන වෙනම වචන ටිකක් තියෙනවා මහත්තයා. එහෙමයි. කල්පනා කරන වෙනම වචන ටිකක් තියෙනවා. එයා ලෝකෙට චෝදනා වෙන විදිහට නෙමෙයි කල්පනා කරන්නේ. අනේ දැන් සාරිපුත්යන් වහන්සේගේ පිටට ගහනකොට උන්වහන්සේට කල්පනා වෙලා තියෙන්නේ ගහනකොට වදින ඇඟක්. වදිනකොට රිදෙන ඇඟක්. ඉපදුන නිසා කියලා. එහෙමයි. දැන් ගහපු කෙනෙක් හොයාගන්න නැහැ. හේතුඵල ධමයක් තියෙනවා. පුදුම නැද්ද රහතන් වහන්සේලාගේ ජීවිත? හරිම පුදුමයි. අම්මේ ඔහොම කොහොමද කවද්ද දෙහිනේ ඒ වගේ ඉතක් හදාගන්නේ අපි? ඉතින් ඒ නිසා කියනවා මේ දේශනා කරනවා පිළිවිතේ දෙන භික්ෂුව ඔය සතුරා ගැන කිව්වේ තමන්ගේ මෝඩකම් වලින් තමම නැගී හිටින්න ඕන. ඊළඟට තියෙන දෙවෙනි කාරණාව බකමෝනා ඊතා හොඳින් උදකලාවේ තනියෝ. දැන් බකමෝනෝ අපිත් දැකලා නැහැනේ රංචු පිටින් වී කුරුල්ලෝ ගේ කුරුල්ලෝ ඉන්නවා වගේ බකමෝනෝ නැහැ උන් තනි තනියෙන් ඉන්නේ ආන් ඒ වගේ මහණෙනි මේ ඒ වගේ පිළිවෙතේ දෙන භික්ෂුව විසින් කුද්දකලාවේ තනිව සිටීමට ඇලුම් කළ යුතුය එයින් සතුටු විය යුතුය මහණෙනි බක මේ මහරජාණන් බකමෝනගෙන් ඔය අංගි ගන්න ඕනේ කියන තනියෙන් ඉන්න එක එහෙමයි ස්වාමී අනේ ඉතින් තනියෙන් ඉන්නේ කුද්දකලාවේ ඉන්න එක සැපයක් එහෙමයි අපිට නම් ඉතින් ඒක නැති තරම්. ඇයි ඉතින් තනියෙන් සෑය වඳින්න ගියත් කවුරු හරි කතා කරනවා. කොහෙන් හරි එනවා. ඉතින් මේ මිනිසුන්ට හිතෙන එකනේ. එහෙමයි ස්වාමීනි. මොනව කරන්නද? ඉතින් හුදකලාවේ තනියෙන් පාඩුවේ බුදුන් වඳින්න පවා අමාරුයි. එහෙමයි. ඉතින් හුදකලාවේ තනියෙන් ඉන්න ඕන කියන භික්ෂුව. ඊට පස්සේ තථාගතයන් වහන්සේ සංයුත්ත නිකායේ මෙසේ වදාලා මහණෙනි මෙහිලා භික්ෂුව හුදකලා වාසයේත සතුටුව හුදකලා භාවනාවේ ඇලී සිටින්නේ මේ දුක යැයි ඒ ඌ සැටියෙම දැනගනි මේ දුක හට ගැනීම යැයි ඒ ඌ සැටියෙම දැනගනි මේ දුක නිරුද්ධ වීම යැයි ඒ ඌ සැටියෙම දැනගනි මේ දුක නිරුද්ධ වන්නා වූ ප්‍රතිපදාව යැයි ඒ ඌ සැටියෙම දැනගනි හුදකලා විවේකයෙන් ඉන්න කෙනා තමයි චතුරාර්ය සත්‍ය ධර්මය ඒ යථාබෝධයෙන්ම අවබෝධ කරන්නේ. එහෙමයි. විවේකයක් තියෙන්න ඕන හිතට. එහේ. හුදකලාවක් තියෙන්න ඕන මේ ධර්ම මේ විදිහටම අවබෝධ කරගන්න. එහෙමයි ස්වාමී. ඒක. අපි කෙලින්ම හුදකලාව කියව ගමන් එකපාරම ඒක අල්ලන් අල්ලන කන්නේ සාමාන්‍යයෙන් බොහෝ අයට තියෙන්නේ. එහෙම නෙවෙයි ඒකත් එක්කම තව ගොඩාක් දේවල් තියෙනවා. සීලය බලන්න ඕන, සමාධිය ගැන බලන්න ඕන. නේද? මෛත්‍රිය මෛත්‍රිය බලන්න ඕන. ඒ හැම එකක් එක්කම තමයි හුදකලාව. හුදකලාව වෙන්න ඕන ලොකු ආයුධ ටිකක් ඇතුව. ස්වාමීන් අවවාදයට කීකරු වීම ආදී වශයෙන් අවවාදයට කීකරු වීම ආශිර්වාදය. ඒකයි. ඊළඟ තව එක කාරණාවක් අපි කතා කරමු. එහෙමයි. කේරලාගෙන් එක අංගයක්. එතකොට කේරලාගෙන් ගන්න තියෙන අංගය තමයි කේරලා තමාගේ හඳින් කෑගසා අනුන්ට සිදුවන්ට යන යහපතෝ විපත පවසයි. ඔන්න මහත්තයා අපි නොදන්නා වුණාට කෑරල් හඳි සුභාසුභයක් තියෙනවා. එහෙමයි සර්. දැන් මේ තියෙන්නේ. කෑරලාගේ ස්වභාවය තමයි කියනවා. එයා කෑ ගහලා තවත් කෙනෙකුට වෙන්න යන හොඳක් හෝ නරකක් කියනවා. එහෙමයි. එතකොට ආන්න ඒක ගන්ධ කියනවා. ඒක ආරම් භික්ෂුව විසින් අනුන්ට ධර්මයේ දේශනා කරද්දී සතර අපායට වැටෙන්න සිදුවීමෙන් මොහොන දෙන බිහිසුණු ඉරණම පෙන්වා දිය යුතුයි. හතර අපායට වැටෙන්න ගිහිල්ලා දුක් විඳින හැටි පෙන්වලා දෙන්න කියනවා. ඒකනේ ධර්මය. එහෙමයි. මට මතකයි දවසක් මට ගෙනික් දොස් කියලා තිබුණා මේ අපාය ගැන කියලා බය කරනවා. කියලා භික්ෂුවකගේ ධර්ම දේශනාවේ ස්වභාවයක් කරගන්න කියනවා සතර අපායේ බය ගැන කියලා දෙන එක මිනිසුන්ට. කෑරලා සුභාසුභ කියනවා වගේ. ඒ වගේම පෙන්වා දෙන්න කියනවා නිර්වාණය මේ බුද්ධ ශාසනයේ තියෙන පිළිසරණ. රැකවරණේ නිවනේ තියෙන පිළිසරණ රැකවරණේ මේවා පෙන්වලා දෙන්න කියනවා. දැන් මේ තියෙන්නේ බුද්ධ ශාසනයේ පිළිසරණ ගැන කියන්නේ. එහෙමයි ස්වාමී. ඉතින් ඒවා මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ට පුරුදු කරන්න කියලා තියෙනවා. ඒ කියන්නේ සතර අපායේ බයත් මේ නිදහස් වීමේ සැපයක්. නිවනේ තියෙන මේ ආරක්ෂාවක් කියලා දෙන්න ඕන කියනවා. මහරජාන්නේ පින්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේ මේ වදාලා ධර්මයේ හැසිරෙන භික්ෂුව විසින් නිරේහි තිබෙන්නා වූ බය සන්ත්‍රාසයන්ද නිර්වාණෙහි තිබෙන්නා වූ මහත් වූ නිර්වාණෙහි තිබෙන්නා වූ මහත් වූ සැපේද යන මේ දෙපක්ෂය ගැනම නොයි කයුරෙන් පෙන්වා දී යුත්තේ නිර්වාණය ගැන සතර අපායේ වැටීමේ බය ගැනයි සංසාර දුකෙන් නිදහස් වීමේ සැපය ගැනයි මේ භික්ෂුවක් විසින් ගිහි මිනිසුන්ට අන් අයට කියලා දෙන්න ඕන කියනවා එතකොට බලන්න භික්ෂුවක් ධර්මයේ දේශනා කරන ස්වභාවයේ ඒ භික්ෂුවගේ නිවනට බලපානවා. ඒක අරහත් මාර්ගය. ඔව්. ඒ කියන්නේ යම්කිසි භික්ෂුවක් සතර අපායේ බය පෙන්වා පෙන්වා මේකෙන් නිදහස් වීමේ සැපේ පෙන්නනවා. ඒ භික්ෂුවට ඒක නිවනට බලපානවා. එහෙමයි ස්වාමීනි. හැබැයි එහෙනම් නිවනට බලපාන ධර්ම දේශනාවක් වෙන්න නම් ඒකේ සතර අපාය බය ගැන ඒ කියන්නේ සතර අපායට වැටෙන්න බයක් මිනිස්සුන්ට ඇති වෙන්න ඕන. එහෙමයි. නිවන් දැකීම පිණිස හිතක් පිහිටුව ගන්න ඕන. ඔය දෙක ධර්මදේශනාවකින් වෙනවා නම් ඒ ධර්මදේශනා කරන භික්ෂුව නිවන පිණිස ඒ භික්ෂුවට ගුණයක් වැඩෙනවා. එහෙමයි. නිකන් විහිළු තාලුවේ hinaවයි කුණු හරපයි කියන්නේ අද කාලේ යන්නේ. ස්වාමීනි මේ මෙච්චර සසර භයානක වෙද්දි විහිළු තාලු මොකටද? සසර භයානක වෙද්දි මොන විහිළුද මොන hinaද? එහෙයි. ඉතින් ඒකයි එහෙම එවැනි පැත්තක් තියෙනවා. ඉතින් ওই විදිහට තමයි කියනවා මේ අහන දකින ලෝකෙන් කරුණු අරගෙන භික්ෂුවක් නිවන් මාර්ගයේ දියුණු කරන්නේ. ස්වාමීන් අවසරයි ඔබ වහන්සේ අදත් අපට අනුකම්පාවෙන් මේ උතුම් අරහත් මාර්ගය පිළිබඳව දේශනා කොට වදාළ. ඉතින් මේ උත්තම අරහත් මාර්ගයට ඒ වගේම මේ මාර්ගයේ වැඩම කරන උත්තම මහා සංඝරත්නයට අපගේ নমස්කාරය වේවා. අවසරයි ස්වාමීනි. පින්නතුනේ අද දවසේ මේ උතුම් සදහම් පිළිසඳරෙහි සදැහැති දායකත්වයේ දරන්නට යෙදුනේ කුරුණෑගල උයන්දන මහමෙවුනා භාවනා ආසපුවට සම්බන්ධ සදැහැවත් පින්වත් පිරිසක් විසින් ඒ පින්නතුන් උදෙසා උතුම් පුණ්‍යානුමෝදනාව සිදු කරන්න අපි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට ඊටාම ගෞරවයෙන් ආරාධනා කරමු අවසරයි ස්වාමීනි ඔව් මාත්මයා අද දින මිලිඳු රාජ ප්‍රශ්නයේ සදහම් පිළිසඳර සඳහා දායකත්වයේ දරන්නේ කුරුණෑගල උයන්දන මහමෙවුනාව භාවනා අසපුවට සම්බන්ධ පින්වත් පිරිසක් විසින් ගුරුවර දෙමව්පිය සියලු දෙනාට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා මේ පින් බලෙන්. එතකොට මේ පින්වතුන් අද විශාල පිනක් රැස් කරගත්තා මේ ධර්ම දාණය ලබා දීලා ඒ තමයි අරහත් මාර්ගය ගැන නිවන් දකින්න නම් මේ මේ ගුණධර්ම පුරුදු කරගත යුතුයි කියලා අහන් හරි සැලසෙන එක. එහෙමයි ස්වාමීනි. දැන් යුද්ධයක් ජය ගන්න උනත් යුද්ධයට කලින් සම්පූර්ණයෙන්ම විස්තරයක් කිපේ. එහෙමයි. මෙහෙම යනකොට මෙහෙම යුද්ධ කරනවා මෙහෙම තියනවා මෙහෙම තියනවා. එතකොට මේ මේ දේවල් කරන්න පුළුවන්. එතකොට එයා මේ යුද පුහුණුවක් පිළිබඳව දේශනාව දෙද්දී එයාට ඒක වචන ටිකක් විතරයි. නමුත් යුද්ධයට ප්‍රායෝගිකව ගියාට පස්සේ ප්‍රායෝගිකව මොහොන දෙනකොට අර කලින් අහපු දේවල් එනවා මේක තමයි එදා කිව්වේ මේක තමයි කිව්වේ කියලා. එහෙමයි ස්වාමී. එහෙම වෙනවනේ. ආන් මේ වගේ තමයි මේවා දැන් සාමාන්‍යයෙන් කෙනෙකුට මේක වචන මාත්‍රයක් විතරයි. නමුත් ප්‍රායෝගිකව නිවන් මාර්ගයේ දියුණු කරන්න යනකොට මේවා Tamandම පුරුදු කරගන්න වෙනවා. එහෙමයි ස්වාමී. එදාට තේරෙනවා මම මේවා අහලා තිබ්බ එක කොච්චර වටිනවද කියලා. ඉතින් ඒ නිසා මේ අහන එකත් හරි උපකාරයි. ඉතින් පුළු පුළුවන් විදිහට ශක්ති පමණින් මේක පුරුදු කරගෙන යන්න. ඉතින් ඒ නිසා මේ ධර්ම දාණය දෙන්න මේ උයන්දන මේ මහමෙවුනාට සම්බන්ධ මේ පින්වතුන් බොහෝ පිනක් රැස් කරගත්ත ධර්ම දාණය දීලා. ඉතින් මේ සියලු පින් සියලු දෙවරුන්ට අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා සිංහල ජාතියත් බුද්ධ ශාසනයත් මේ ලක්තිරණත් සුරකේවා. ඒ වගේම මේ සිංහල ජාතිය බුදු සසුන ලක්තිරණ ගැන හැකියාවක් තියෙන රජෙක් අපිට පහළ වේවා. ඉතින් ඒ ප්‍රාර්ථනාව අපේ හිතේ නිතර තිබෙනවා. ඉතින් ඒ ගැන සිහි කරලා පින් දෙමින් සියලු මිය පරලෝකීය ඥාතීන්ටත් පින් අනුමෝදන් කරනවා පරලෝකස පේවේවා කියලා. පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වෙලා පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී දීර්ඝායු සම්පන්නිය ලබත්වා. ඒ වගේම ගරුතර මහා සංඝරත්නයට අනගාരികා මෑණිවරුන්ට පැවිදි අපේක්ෂක දූපුතුන්ට මේ පින් අනුමෝදන් වේවා. අද දවසේ ධර්ම දාණය සිදු කරන උයන්දන මහමෙවුනා භාවනා සුපුරු සම්බන්ධයේ පිරිසටත් ඒ වගේම ගුරුවර දෙමාපියන් අපි කාගෙත් සියලු දෙනාට පින් සිදු වේවා. ලක්විරු ගුවන් විදුලියේ සද්ධා රූප වාහිනී ධර්ම දාණය පවත්වන සියලු දෙනාට පින් සිදු වේවා. ඒ වගේම කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් අපි කාටත් බුද්ධ ශාසනයේ පීඨ පිරිසන් ලබන්න මේ ගුණ ධර්ම දිනු කරගන්න මේ රැස් කරගත් පින හේතු උපකාර වේවා. අවසරයි ස්වාමීනි. පින්නතුනේ මොනතරම් අචල දීන උත්තම ස්ථානයන්හි පිහිටවන සත්වයා පිහිටවන මිනිසා පිහිටවන ඒ උත්තම ධර්මය ඒ උත්තම ධර්ම මාර්ගයේ අරහත් මාර්ගයේ අපට අනුකම්පාවෙන්ම අපේ පින්වත් ස්වාමින් වහන්සේ බොහෝ කොට පරිශ්‍රමය දරා දේශනා කරන්නට යෙදුනේ. ඔබ මම අපි හැමදෙනාම ඒකරාශි කරගත් පුණ්‍ය ධර්මයන් අපගේ පින්වත් ස්වාමින්දයන් වහන්සේට අපි අනුමෝදන් කරමු. උතුම් ධර්ම දානමය පින්කම සිදු කරගෙන මේ මොහොතේ අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය අපගේ පින්වත් ස්වාමින්දයන් වහන්සේට එකසේම අනුමෝදන් වේමෙන් සියලු සෝපත් භාවයන් සැලසී උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම පින්වත් ස්වාමින් වහන්සේට අවබෝධ වේවා. සාදු සාදු සාදු එහෙමනම් මේ කලන මිත්‍රා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ ලක්විර ගුවන් විදුලිය ඔස්සේ අන්තර්ජාලය ඔස්සේ මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් ඒ උතුම් අරහත් මාර්ගය පිළිබඳව සදහම් විවරණය රැගෙන ඊළඟ පරිච්ඡේදයේදී ඔබ මුණගැහිමේ අපේක්ෂා හිතේ දරාගෙන අපි සමුගන්නවා හැම දිනාටම සම්මා සම්බුදු සරණයි නමෝ බුද්ධාය